බෞද්ධ රූපවාහිනී නිවන් මඟ ධර්මදේශනා මාලාවේ බොජ්ජංග ධර්මදේශනාවයි අද දිනේදී මෙලෙසින් දිගහැරෙන්නේ. අද නිවන් මඟ ධර්මදේශනාවේ 160 වන සද්ධර්මානුශාසනාව. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා අද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු තස්සා ධම්ම සාමග්ගී සංකාතාය බෝධියා අංගාති තී බොජ්ජංගාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ප්‍රායෝගිකව අපේ ජීවිතය නිවැරදි කරගන්න ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අපේ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළේ කාර්ය මණ්ඩලය එකතු වෙලා සාකච්ඡා කරලා මෙවැනි ප්‍රායෝගිකව යමක් කළ යුතු ධර්ම දේශනා මාලාවක් සිදු කරමු කියන කාරණාවෙන් තමයි අපිට ආරාධනා කරේ. ඉතින් මේ අනුව මේ වෙනකම් මම හිතන්නේ ධර්ම දේශනා 160 ගාණක් දක්වා අපි ධර්ම දේශනාවන් පැවැත්වුවා. දැන් මෙහි යම් කිසි තවත් ඉදිමත් භාවයක් ඇති කර ගැනීම සඳහා අද පටන් අපි සූදානම් වෙන්නේ මේ ධර්ම දේශනා මාලාවේ එක් එක් ශේස්ත්‍රයන් පිළිබඳව වෙන වෙන වශයෙන් මේ ධර්ම දේශනා ටික සිද්ධ කරන්න. හැම පැත්තකින්ම අපි පෝෂණය වෙන්න ඕනේ. ඉතින් අද අපි අද ඉඳන් පටන් ගන්නෙ බෝධි අංග පිළිබඳව විස්තර කරගන්න. එතකොට මේ ධර්ම දේශනා ටික පෙළ ගැහෙන්නේ බොජ්ජංග දේශනා 1 බොජ්ජංග දේශනා 2 3 4 ඒ විදිහට බෝධිඅංග ධර්ම දේශනා ටික අන්න ඒ විදිහට පෙරලස් වෙනවා. ඒ අතර වාරේ අපි අභිධර්මයට අදාළ ධර්ම දේශනාවක් සිදු කරොත් ඒක අභිධර්ම දේශනා 1 2 විදිහට පෙරගහනවා. සමහර බොජ්ජංග දේශනා අතර වාරේ අභිධර්ම දේශනාවක් යන්නත් පුළුවන්. මං අවශ්‍යයි කියලා හිතුණොත් ඒ විදිහට එතකොට මේ ඇත්තන්ට එක පෙළගස්ස ගන්න පුළුවන්. අද යන්නේ බොජ්ජංග බණවල පළවෙනි බණ. අද යන්නේ අභිධර්මයේ දේශනාවල පළවෙනි බණ. අද යන්නේ බොජ්ජංග දේශනාවල තුන්වෙනි බණ. එතකොට දවසින් දවස වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට ඒවා පෙළගස්ස ගන්නකොට ඒ විදිහට පෙළගස්ස ගන්න පුළුවන්. කොහොම නමුත් ධර්ම දේශනා මාලාව සිද්ධ වෙනවා. සතිපට්ඨාන දේශනා කීපයක් ඒ වගේ සත්‍විස්පෝතිපාක්ෂික ධර්මයන් පිළිබඳව සහ ඒ ඒ ඊළඟට විශේෂයෙන් പ്രേත වස්තු විමාන වස්තු ආදී පිළිබඳව අපිට අවශ්‍ය වෙන කරන காரணා තව බොහෝමයක් තියෙනවා මම කෙටියෙන් මතක් වෙච්ච දෙක තුනක් විතරයි කිව්වේ ඒ ඒ කාලේිනව අවශ්‍ය විදිහට අපිට එතකොට පුළුවන් පෙළ අපි මූලික ධර්ම කරුණු ගොඩ සාකච්ඡා කරා දැන් ඒකින්ද අපිට පුළුවන් පෙළ ගස්ස ගන්න අවශ්‍ය විදිහට එක එක ශේත්‍රයන් වල එතකොට හෙට ඉඳන් අංක ගණන්නේ නැහැ දැන් අද 162 එක හෙට අපි 163 කියලා කියන්නේ නැහැ. එහෙම කියන්න දැන් අවශ්‍යතාවයක් නැහැ. නේද? ඒ මොකද මගේ පැත්තටත් මාන්නයක් හැදුනොත් 500ක් විතර කිව්වා කියලා නේද? ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඇත්තටම එහෙම එකට නෙවෙයි. නේද? ඒක අපි ධර්මයෙන් පෝෂණය වෙනකොට ඒ වැනි දෙයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ධර්මය ගැන කතා කරනකොට කොච්චර කිව්වත් ඉවර කරන්න නම් පුළුවන්කමක් නැහැ. ඇයි? ජීවත් වෙනකම්ම කිව්වත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර ටික ගත්තොත් එහෙම දැන් සූත්‍රයක් බලාගෙන ඉතින් ඉවර වෙනකන් ඕනනම් කියන්න බැරිය. එහෙම ඔක්කොම නෙවෙයි නමුත් අපේ ජීවිතේට ඒ ඒ කාලෙට අවශ්‍ය කරන විදිහට අවශ්‍ය කරන ආකාරයට නොයෙකුත් ධර්ම කරුණු එකතු කරගන්න මේ ධර්ම දේශනා මාලාව සිද්ධ වීම වැදගත් වෙනවා. ඉතින් ඒකද පුංචි වෙනසක් ඇතුවයි අද අද පටන් මේ පෙළ ගැස්ම සිද්ධ වෙන්නේ. දැන් අපි බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරලා තියෙන හින්දා අපිට පුළුවන් යමක් තේරුම් ගන්න දැන්. මොනවා හරි දෙයක් කරන්න ගියාම ඒ කරන දෙයට හේතු වෙන ධර්මතා ගොඩ තියෙනවද නැද්ද? ඕනම දෙයක් සිද්ධ වෙනකොට මේ ලෝකේ ඕනම දෙයක් සිද්ධ වෙනකොට හේතු වෙන ධර්ම තියෙනවා ඒ සිද්ධියට අදාළ හේතු වෙන ධර්ම ගොඩක් තියෙනවා ඒ හේතු වෙන ධර්ම වලට අපිට කියන්න පුළුවන් ඒකේ කොටසක් කියලා අංගයක් කියලා. අංගයක් කියන්නේ කොටසක් කියලා. තුන් ලෝකය නැත්නම් අපි හිතමුකෝ අපි කියන පංච උපාදානස්කන්ධය ලෝකය අවබෝධ කර ගැනීම කියන එක සිද්ධියක්ද නැද්ද? අපේ මනසට කවදා හරි දවසක ලෝකය අවබෝධ වෙන්න ඕනේ. ලෝකය අවබෝධ වෙන්න ඕනේ. අන්න ඒ අවබෝධ වෙන්නකොටත් ඒ අවබෝධයට අදාළව අවබෝධයට හේතු වෙන අංගයන්ගේ ඒකරාශී වීමක් තමයි. බෝධියට හේතු වෙන අවබෝධයට හේතු වෙන අංග ටිකට කියනවා බොජ්ජංග කියලා. බෝධියා බෝධිස්සවා අංගාති බොජ්ජංගා. හරිද? මේ බෝධියට හේතු වෙන අවබෝධයට හේතු වෙන මාර්ග සංඛ්‍යාත බෝධිහුගේ අවබෝධයට හේතු වෙනවාය කියන කාරණාවෙන් බොජ්ජංග කියලා කියනවා. හරිද? එතකොට අන්න ඒ බොජ්ජංග ටික අපි වෙන වෙනම දැනගන්න ඕනේ. ඒ අට මේ බොජ්ජංග හතම එකතු වෙලා හේතු වෙලා තමයි අපිට කොයි වෙලාවක හරි මාර්ග සමාධියක් මාර්ග හිතක් උපදින්නේ. අපි මහා චත්තාරි සූත්‍රයේදී අංග 8 කියලා කියවන්නේ ආරියසං මාර්ගේ දැන් එතකොට මොකද මේ හතක් කියලා කියන්නේ කියලා ඔන්න කෙනෙකුට ගැටලුවක් එනවා. හරියට විශ්ලේෂණය කරලා බලන කෙනෙකුට තේරෙනවා පින්නත් නේ. දැන් මම මෙහෙම කියන්නම්කෝ. පාසලක ශිෂ්‍යයන් පිරිසක් ඉන්නවා. පළවෙනි පන්තියේ ඉඳන් 10 වෙනි පන්තිය දක්වා කියනකොට ඉන්නේ කොටස් 10කට බෙදලා ශිෂ්‍යෝ පිරිස කියලා කියන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ආයෙ කෙනෙකුට පුළුවන් ඕනනම් කියන්න නේද? උස ළමයි කොට ළමයි කියලා වෙන් කරන්න පුළුවන් බෑද? පුළුවන්. නේද? ආයෙ පුළුවන් සිංහල ළමයි සිංහල නෝන ළමයි කියලා වෙන් කරන්න පුළුවන්. ගැහැණු ළමයි පිරිමි ළමයි කියලා වෙන් කරන්න පුළුවන්. දක්ෂ ළමයි අදක්ෂ ළමයි කියලා වෙන් කරන්න පුළුවන්. අන්තිමට කොයි විදිහට වෙන් කෙරුවත් ළමයි ටික ඔක්කොම එනවා. අන්න ඒ වගේ අවබෝධයට හේතු වෙන කරුණු බුදුරජාන් වහන්සේ එක එක විදිහට වෙන් කරලා පෙන්නනවා. හරි? එක විට කාර්යස්ථායක මාර්ගය කිව්වා දැන් කියනවා බොජ්ජංග කියලා. හැබැයි අන්තිමට බොජ්ජංග ටික කියලා ඉවර වෙනකොට ඔන්න බොජ්ජංග ටික විස්තර කරලා ඉවර වෙනකොට මේ අත්තන්ට තේරෙයි ආර්ය ශ්‍රැංග මාර්ගයමයි වැඩෙන්නේ කියලා. හරිද? ඒකද ඒ ගැන වික්ෂිප්ත වෙන්න දෙයක් නැහැ. එක එක ආකාරයෙන් එක එක විදිහට දේශනා කරලා දෙනවා. සූත්‍ර පිටකේ ගත්තොත් සමහර වෙලාවට දැන් දීඝනිකායේ තියෙන සූත්‍ර බොහෝමයක මොනවද තියෙන්නේ? සීලය, සමාධිය, ථූල සීලය, මධ්‍ය සීලය, මහා සීලය. ඉතින් හැම සූත්‍රයක තියෙන. ඉතින් එකම දේ තවත් තැනක කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේගේ නීතියක් නැහැ. නේද? අපි අහන්න අහන්න අහන්න අහන්න දැන් මේ ධර්ම දේශනා මාලාවෙත් නේද? මේ ආයත ඕන තරම් තේරිලා ඇති. මට ආයෙ කියපු දේවල් කියන්න වෙනවා සරින් සරේ. කාට හරි දෙනවා කියපු දෙමයි කියන්නේ කියලා ඒතර අහන්න නැතුව ඉන්න වෙනවා. නේද? මේක අපේ නිහතමානිකමක් වෙන්න ඕනේ. අපිට නේද කියපු දේ නැවත අහනකොට මං උනත් කියපු දේ නැවත කියනකොට මොකද වෙන්නේ? මාවත් හොඳ පන්නරයකට පත් වෙනවා. ඒකින්ද අපේ අපිට කොච්චර නිවන් දකින්නකම්ම එකම දේ හරි අහන්න ඕනේ. නිවන් දකින්නකම්ම සත්‍ය අවබෝධ කරනකම්ම එකම දේ හරි නැවත නැවත ශ්‍රවණය කරන්නම ඕනේ. කොහොම නමුත් කමක් නැහැ. අපි දැන් මේ වෙලාවේ සාකච්ඡා කරගෙන අපිට තේරෙනවා අවබෝධය ඇති කරගන්න මේ හිත කෙලෙස් වලින් අයින් කරගන්න ඕන බව අපි බොහෝ වාරයක් කියලා තියෙනවා. හරිද? මං වගේ මේ ඉන්න පින්වත් අම්මලාගෙන් තාත්තලාගෙන් අහනවා හිතුවක්කාර ළමෙක් ගොඩක් හිතුවක්කාර ළමෙක් හොඳට හදපු අය නැද්ද නේද හිතුවක්කාර වෙන්න තිබ්බ ළමයින්ව අපේ අම්මලා නොයේකුත් උපක්‍රම යොදලා නේද අපේ තාත්තලා නොයේකුත් උපක්‍රම යොදලා හරි අමාරුවෙන් හොඳට හදාගෙන නැද්ද ලේසි වුණාද පුංචි කාලේම තේරුණා මෙයා හරි දඟයි මෙයා හරි කපටි කියලා නේද සමහරවල්ලාට තේරෙනවා කුංචි කාලෙම ළමයි ගැන මේ ළමයා හරි කපටි මේ ළමයා හරි දඟයි සූක්ෂමයි කියලා නේද එහෙම එහෙම තේරුණාට පස්සේ මොකද කරන්නේ නේද මේ දෙමව්පිය අපූර්ව උපක්‍රම යොදනවා නේද සමහර වෙලාවට දඬුවම් කරනවා තරහෙනුත් නෙවෙයි නමුත් දඬුවම් කරනවා නේද සමහර වෙලාවට සමහර වෙලාවට තාමත්ම නොයේකුත් උපක්‍රම යොදනවා නේද ටිකක් හොඳ දේවල් ලබා දෙනවා සමහර දේවල් ලබා නොදෙනවා නේද එක එක එක තරවටුකම් කරන්න එක එක උපක්‍රම පාවිච්චි කරනවා ඉතින් එහෙම කර කර කර කර හරි අපහසුයෙන් නමුත් ළමයා හොඳ ළමයෙක් බවට පත් කරා කියන්නේ හ්ම් ඒ කොච්චර වටින දෙයක්ද ළමයෙක් ඒ වගේ හිතුවක්කාර සූක්ෂම ගති තියෙන කපටිකම් තියෙන ළමයෙක් හොඳ ළමයෙක් බවට පත් කරන එකද අමාරු මේ කපටි මෝඩ නේද මෝඩ කපටිකම හරි භයානකයි නේද හ්ම් කපටිකම තියෙන මෝඩකම තියෙන මුලාවේ පොඩ්ඩක් නැත්තම් වැටෙන හිත මේ කෙලෙස් වලම ඇලී ගැලී යන සිත මොන පැත්තකින් හරි රිංග රිංග පල්ලෙහාටම වැටෙන්නයි හදන්නේ. නේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ම ධර්මයන්හිම ඇලී ඇලී ඇලී ඇලී එතරම් ලැග ලැග ලැග ලැග ලැග ලැග ඉඳ හදන මේ හිත ඒ සියල්ලෙන්ම ගලවා. හරිද? ඒ සියල්ලෙන්ම ගලවලා උඩට අරගෙන ඒ කෙලෙස් වල යථාභූත ස්වરૂපය දකින්ද සැලැස්වීම මොනතරම් අපහසු කාරණාවක්ද නේද ලොකු බරක් තියෙනවා නම් 8 දෙනෙක් එකතු වෙලා උස්සන්න ඕන 7 දෙනෙක් එකතු වුණාට කොහොමවත් උස්සන්න බෑ නේද ඒ වගේ අට පැත්තකින් අට පැත්තකින් සමානව බල යොදමින් හරි මේ හිත කෙලෙස් වලින් ගලවන්න ඕනේ හත් පැත්තකින් අට පැත්තකින් සමානව බල යොදමින් ආර්ය අෂ්ටාංග මාර්ගය ඒකම අපි හත් පැත්තකින් බෙදලා ඒක හතට බෙදලා කියනවා ගොජාංග කියලා එතකොට හත් පැත්තකින් මේ වෙලාවේ ප්‍රධාන සබ්බාස සූත්‍රයේත් අපි කාරණා හතක් ඊට වැඩිය වෙනස් කාරණා හතක් පියලු ආශ්‍රවයන් දුරු කරන්න හිත නංවා ගන්න විදිය ගැන සාකච්ඡා කරා. ඒ වගේ දැන් මේ තියෙන්නේ අවබෝධයට හේතු වෙන අංගයන් කියලා. මෙයා එක එක ආකාරයට එක එක ආකාරයට අපේ හිත වලින් අයින් වෙන්න බලනවා. හරිද? අපේ හිත අවබෝධයෙන් දුරස් කරන්න බලනවා මේ හිතම. ඒක හිතේ ස්වභාවය. ඉතින් මේ කරුණු දැනගෙන සියුම්ව දැනගෙන ඒවා කෙරෙහි හිත යොමු කරගෙන අවබෝධය දක්වා හිත අරගෙන යන ගමන තමයි ඒ ගමනේදී වැඩි යුතු ධර්මයන් තමයි බොජ්ජංග කියලා කියන්නේ. බොජ්ජංග වැඩෙන්නේ කොයි වෙලාවේද? බොජ්ජංග කියනකොට ඔන්න දැන් තේරුම් ගන්න ඕන. ආයෙ මම මෙතන තේරුම් කරනවා හොඳට. බොජ්ජංග කියන්නේ බෝධි අංග, බෝධියට අංග වෙලා බෝධියට අංග වෙන්නේ බෝධියට අවබෝධයට අංග වෙන්නේ කොයි වෙලාවේද? මාර්ගසිතේදී. තේරුණාද? ඇයි අවබෝධය ඇති වෙන්නේ කොයි වෙලාවේද? මාර්ගසිතෙන් පස්සේ ඵලසිතේදී. අන්නේ අවබෝධයට තල්ලුව වැටෙන්නේ ඒ වෙලාවේ. එහෙනම් ඊට මෙහා ඒකට අදාළ පූර්ව ධර්මයන් सिद्ध කරලා තියාගන්න ඕනද නැද්ද? නේද? ඊට අදාළ පූර්ව ධර්මයන්. ඒ කියන්නේ ඒක පුහුණු කරලා තියාගන්න ඕනේ. දැන් මම ඔකට කියන්නේ මෙහෙමනේ. ඔලිම්පික් පදක්කමක් ගන්න යනවා. කවුරු හරි තරඟකින් ඔලිම්පික් පදක්කමක් ගන්න දුවල ඉවර වෙලා දැන් දිනුවා. පදක්කම ලැබුණේ අවසාන දිවිල්ලේ. ඊට මෙහා දීපු අපරාධය. නේද? ඊට මෙහා දීපු අපරාධය. නේද අපි දෙන්න දෙන හොඳම උපදේශය තමයි ඔලිම්පික් පදකමක් ගන්න යන කෙනාට ඔයා ඊට කලින් දුවන්න මෙපා නේද නිකම් මහන්සි වෙන්න ඕනේ ඔයා ගිහිල්ලා තරගෙදීම දුවන්න ඊට මෙහා දුවන ඒවා ඔක්කොම අර ජයග්‍රහණයට හේතු වෙනවා එහෙනම් සති සම්බොජ්ජංගයට අදාළ ධම්මවිජය සම්බොජ්ජංගයට අදාළ වීර්ය සම්බොජ්ජංගයට අදාළ ප්‍රීති සම්බොජ්ජංගයට අදාළ ආදි වශයෙන් ඒ ඒ සම්බොජ්ජංගයන්ට අදාළ పూర్ව ඒ සම්බොජ්ජංගයේ උපදින ආකාරයට අපේ අපි ඊට කලින් කළ යුතු වැඩ පිළිවෙලවල් වගේ තියෙනවා. ඒතර බොජ්ජංගයට අදාළ වැඩ පිළිවෙලවල් කරපුවාම බෝධි අංග ටික වැඩෙන්නේ, බෝධි අංග ටික හැදෙන්නේ, ඒ බෝධි අංග වර්ධනය වෙන්නේ කොයි අවස්ථාවේද? බෝධි අංග විදිහට වර්ධනය වෙන්නේ මාර්ග සිතේදී. මාර්ග සිතේදී. ඒතර මේ වර්ධනය වෙන්න කොච්චර කාලයක් ඒ එන්න මේ මාර්ග සිත කියන එක කොච්චර කාලයක එකක්ද? සිතක් ක්ෂණයයි. මේක ආය තේරුම් කරන්න මම මෙන්න මෙහෙම. මම කෙනෙක් ගැන අපහැදීමෙන් ඉන්නවා. හරිද? දැන් ඔන්න මං අපහැදීමෙන් මං අපහැදීමෙන් ඉන්නවා කාලයක්. හරි? එතකොට මට අප එයා ගැන අපහැදිලි අපහැදිලි අපහැදීම සහිත සිත් පහළ වෙනවා. හරි? කෙනෙක් මට ඇවිල්ලා යාගේ හොඳම කියනවා දිගටම දිගටම දිගටම දිගටම. දැන් මගේ ටික ටික ටික ටික අර අපහැදීම අඩු වෙනවා නමුත් අපහැදීම තියෙනවා. හරිද? එක වෙලාවක එයා ගැන මට කියපු ඒවා හින්දා මට අර පැහැදීම නැති වෙනවා. එකපාරටම අවබෝධ වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මට මොන හරි වැරද්දක් කරලා කියලා වැරද්දක් කරා කියලා අපහැදීමෙන් ඉන්නේ. කවුරු හරි මට ඔප්පු කරලා පෙන්නනවා මට වැරදිලායි තියෙන්නේ. ඒ ඔය ඔය සිද්ධිය සිද්ධ වෙන වෙලාව මෙයා මෙතන හිටියේ හිටියේ නෑ. හිටියේ නෑ කියලා ඔප්පු කරලාම පෙන්නනවා ආවල් තන හිටියේ කියලා. ප්‍රත්‍යක්ෂවම දැනගන්නවා මම එක ශරණයක මෙයා මේ කිව්ව කාරණා ඔක්කොම හින්දා ප්‍රත්‍යක්ෂ එක සිතකින් අවබෝධ කරගන්නවා. නේද? කලින් කියපු ඔක්කොම හේතු වෙලා එකතු වෙලා එක සිතකින් මට එකපාරට මතක් වෙනවා මෙයා හොඳ කෙනෙක් නේ කියලා. අන්න ඒ අවබෝධය සිද්ධ වෙන්නේ එක සිතක නේද? නේද? එක වෙලාවක නෙවෙන්නේ. හරි. අන්න ඒ කෘත්‍ය සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ඒ මොකද? මට ටික ටික ටික ටික මෙයා ගැන පැහැදීමක් ඇති වෙලා ඇති වෙලා ඇති වෙලා ඇති වෙලා එක ක්ෂණයක මෙයා හොඳම කෙනෙක් හොඳම කෙනෙක් කියලා අදහසක් එනවා. හරි ඒ එන්නේ අර හොඳ නෑ කියන අදහස් මගේ ළඟින් අයින් වෙනවා. නේද? හොඳ නෑ කියන එක අයින් වීමත් හොඳයි කියන එක හැදීමත් කියන කෘත්‍ය સિદ્ધ කරපු හිතක් තියෙනවා. නේද? එතනින් පස්සේ මට එන ඔක්කොම සිත් මොනවද? මෙයා හොඳයි, මෙයා හොඳයි, මෙයා හොඳයි, මෙයා හොඳයි කියන එක. ඊට ඉස්සෙල්ලා තිබ්බේ මෙයා නරකයි, නරකයි, නරකයි, නරකයි කියන ඒවා හටගන්න ස්වභාවය තිබ්බා. නේද? හොඳයි කියන ඒවා හටගත්තා ටික ටික නමුත් ඒක ප්‍රත්‍යක්ෂ නෑ. ප්‍රත්‍යක්ෂ නැති ඒවා තමයි පහළ වුනේ. නේද? ඔන්න මේ කොට තියෙනවා මේ පැත්තෙන් හොඳයි කියන සිත් පහළ වෙච්ච කොට තියෙනවා මේ පැත්තෙන් අර සිද්ධිය සිද්ධ වෙච්ච සිත හරිද හොඳ නෑ කියන අදහස මගේ ළඟින් අයින් වෙලා එයා ගැන අවබෝධ වෙච්ච හිත වැටෙන්නේ කොයි ගොඩටද කොයි ගොඩටද වැටෙන්නේ එක සිතයි ඒක වැටෙන්නේ කොයි ගොඩටද එහාටත් නෑ මෙහාටත් නෑ හරිද? ඒක ඒකෙන් සිද්ධ වුණ කාර්යය තමයි අර හැඟීම ප්‍රහාණය කළා. පංච උපාදානස්කන්ධය හොඳයි හොඳයි හොඳයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කිය කිය සිත් පහළ වෙනවා. හරිද? එහෙම පහළ වෙලා තිබිලා තිබිලා තිබිලා දැන් බුදුරජාණන් වහන්සේ අපිට දෙනවා ඔත්තුව. මොකද්ද මේක හොඳ නෑ කියලා. මේකේ මහා පීඩනයක් ඇති වෙන්නේ කියලා. මේකේ සත්‍ය ස්වභාවය පිළිබඳ නේද? ඔත්තු සපයනවා. පංච උපාදානස්කන්ධයට විරුද්ධව. හ්ම්. එතකොට අපිට ටික ටික ටික ටික මේක ගැන කලකිරෙනවා. කලකිරලා කලකිරලා කලකිරලා කලකිරලා මොකද වෙන්නේ? ඒ කලකිරීම හින්දා අපේ ලෝභ දේශ මොහ අඩු වෙලා පංච උපාදානස්කන්ධයේ හිත වැටෙන්නේ නැතුව කොයි වෙලාවක හරි අවබෝධයට බාධා වෙච්ච නීවරණ ආදී දැන් බොජ්ජංගයට බාධා වෙන අනිත් ධර්මයන් තමයි නීවරණ ධර්මයන්. අපි සමහරට මේ දේශනා මාලාවේ මැද හරිය නීවරණ දේශනා නීවරණ වලට අදාළ දේශනා ටික කරනවා මේකත් එක්ක සමානව යන්න ඕන හින්දා. එතකොට මේ ඒ අනිත් පැත්තට ඇදෙන ධර්මතාවලින් සම්පූර්ණයෙන් අයින් වෙලා අප මේ ඒවා වැහිලා යනකොට මේ ටික ටික ටික ටික මේ ගැන කලකිරෙනකොට කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒවා අයින් අයින් වෙලා යනවා අවබෝධයට බාධා වෙන ධර්ම අයින් වෙනවා අයින් වෙලා අයින් වෙලා කියලා එක ශරණයකින් මේක අවබෝධ අවබෝධය සිද්ධ වෙනවා අවබෝධය ඇති වෙනවා අවබෝධය ඇති වෙන කෘත්‍ය කරන අවස්ථාව බෝධිඅංග 8ම එකට බෝධිඅංග 7ම එකට හැම වෙලේම අට කියලා කියන්නේ ආරියස්ථාංග මාර්ගය ගැන කියලා. නේද? ඒකින්ද බෝධිඅංග හතම එකට වැඩෙන අවස්ථාව ප්‍රහාණය වෙන අවස්ථාව ඒකට කියනවා මාර්ග හිත කියලා. ආරියස්ථාංග මාර්ගය වැඩෙන්නෙත් එතන, බෝධිඅංග වැඩෙන්නෙත් එතන, ඉද්ධිපාද වැඩෙන්නෙත් එතන මේ විදිහට අවශ්‍ය කරන ඔක්කොම සිද්ධ වෙන එක මාත්‍රිය අපේ ඒක මහා දක්ෂතාවයක් ඇති අපේම මේ මානසිකාරයෙන් දා හටගන්න සිතක්. හරි? ඉතින් අන්න ඒක තමයි. එතකොට මේ මේ මාර්ගසිත කියන එක එක ශණයක ඇති වෙලා නැති වෙලා යන එකක් එතනින් එහාට තියෙන්නේ ඵල ඵල සිත් පහළ වෙනවා. හොඳයි. ඔන්න ඔය මාර්ගසිතට තමයි මේ අංගට අංගහත හේතු වෙන්නේ. හරි? මේ අංගහත හේතු වෙන්නේ. මෙන්න මේ බොජ්ජංග වලට තවත් කියනවා මේ නින්දා වශයෙන් තියෙන ඒ කියන්නේ කෙලෙස් නින්දාවෙන් නිදාගෙන ඉන්නේ අපි. හරිද? මෙන්න මේ సంతానගත කෙලෙස් නින්දාවෙන් නැගී සිටි නැගී සිටවන ධර්මතාවයන් හින්දා ඒවට බොජ්ජංග කියලා කියනවා. හරිද? බුද්ධති කිලේසු సంతාන නිද්දාය උට්ඨහති කියලා. ඒ කියන්නේ මේ කෙලෙස් නින්දා කෙලෙස් නිද්‍රාවටපත් වෙලා අපි ඉන්නේ කෙලෙස් නින්දා නිද්‍රාවටපත් වෙලා ඉන්නේ බුදි. හරිද? බුදු කියන්නේ මොකද්ද? අවබෝධය නැහැ. ඒකම ඇලි ඇලි ඒකම ගැටි ගැටි සිහියක් නැහැ නින්ද ගියාම. අන්න ඒ වගේ අසිහියෙන් වගේ ජීවත් වෙන්නේ. මොකද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අදාළ දරුවෝ මේ එතකොට ගෙවල් දොරවල්, යාන වාහන මේවා ගැන මෙනෙහි කර කර මැරෙනකොට ඔක්කොම දාලා යන්න වෙන දේවල් ගැන මේවම හොය හොය හොය හොය හොය ඉන්නවා මේ මාව හොයාගන්නේ නැහැ. තමන් හොයාගන්නේ නැහැ. තමන්ව හොයාගන්නේ නැති තමන්ව හොයාගන්නේ නැති තමන්ගේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්නේ නැති නැතිව ඉඳ වෙලා තියන්නේ ආ හරියට නිින්ද ගිල්ල වගේ ඉන්නේ. නිදාගෙන ඉන්නේ ඇයි? තණ්හාව පෝෂණය කරමින් ඉන්නවා. අද කොච්චරවත් තේරෙන්නේ නැහැ. එකම රූපය දැන් කීතරයක් පෙන්වද හැට? එකම ශබ්දය කීතරයක් ඇස්සුවද? එකම ගන්ධය, එකම රසය, එකම ස්පර්ශය කීතරයක් ලබා දුන්නද? නමුත් ඇතිවීමක් නෑ, ඉවර වීමක් නෑ. ඉතින් කොච්චරවත් මේක මට ඕන හැටියට තියාගන්න පුළුවන් එකක් නෙවෙයි මේ ලෝකය කියන්නේ. අන්න ඒ වගේ තියෙන තත්ත්වයක් තියෙන මේ ලෝකය ලෝකයේ ඇත්ත తත්වය අවබෝධ වෙන්නේ නැතුව වැහිලා තියෙන්නේ. නිදාගෙන ඉන්නවා වගේ. එන්න එකෙන් නැගිටින්න හේතු වෙන්නේ මෙන්න මේ බෝධිආංග තමයි නැගිටින්න හේතු වෙන්නේ. ඒ වගේම තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්න හේතු වෙනවා. බොජ්ජංග බෝධිආංගයත් එක්ක අපිට අවබෝධ වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්ම චතුරාර්ය සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය තමයි අවබෝධ වෙන්නේ. නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරවන්න හේතු වෙන්නේ මෙන්න මේ අංග. ඉතින් ඔය ඔක්කොම ධර්ම ටික එකට ගත්තාම තමයි මේ මේ සියලු ධර්ම එකට ගත්තාම අපි කියන ඒවාට බොජ්ජංග කියලා මොනවද? සති ධම්ම විචය ආදී බොජ්ජංග. ඒ ටික එකට ගත්තාම කියනවා බොජ්ජංග කියලා. හොඳයි. දැන් අපි බලමු මේ වාගේ තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා කෙටියෙන් තෝරගන්න බලමු. යම් කිසි කෙනෙකුට පින්නත් අපි නිකන් ගමුකෝ මේ මරණය කියලා. මරණය දන්නේ නැති අය ඉන්නවද? මැරෙනවා කියලා දන්නේ නැති අය ඉන්නවද? ඉන්නවා. කොටස් දෙකක් ඉන්නවා මැරෙනවා කියලා දන්නේ නැහැ. අපිට එහෙම තමයි දැනෙන්නේ, තේරෙන්නේ එහෙමයි. පුංචි ළමයි නේද අවුරුදු 3 4 සමහර ළමයි ඉන්නවා තාත්තා හරි සීයා හරි මැරිලා ඉන්නවා ගිහිල්ලා කතා කරනවා. රිය නැගිටින්න නැගිටින්න කියලා කතා කරනවා. නේද? ඇයි අම්මේ මේ නිදාගෙන ඉන්නේ කියලා අහනවා. නේද? එහෙනම් එයා මැරෙනවා කියන එක දන්නේ නැහැ. ඒ වගේම උන්වත්තක මිනිස්සුන්ට පුළුවන්. තව මේ ඉඩම් වලට තණ්හාවෙන් කටයුතු කරනකොට තමන්ගේ ජීවිතයේ පාවිච්චියට දරුවන්ගේ පාවිච්චියටත් වඩා වැඩි දේවල් එකතු කරලා තියන්න හදනකොට අන් අයට කිසි දෙයක් දෙන්නේ නැති වෙනකොට ආන් ඒ කට්ටිය මැරෙනවා කියලා දන්නේ නැද්ද? දන්නේ නැද්ද? දන්නවා මැරෙනවා කියලා දන්නවා. නමුත් ඒ සිද්ධිය සිද්ධ කරනකොට ඒක පිළිබඳ සිහිය නෑ. සිහිය නෑ. නේද? දන්නේ නැති අයත් කෙලස් ගොඩේ පීනනවා. දන්න නමුත් සිහිය නැති අයත් කෙලස් ගොඩේ සිහිය නැතුව පීනනවා. ඒකයි කියේ බුද්ධි කියලා. හරිද? හ්ම් අන්න බලන්න කෙලෙස් කෙලෙස් ගඟේමයි යත්. ඇයි? දන්නවා මැරෙනවා කියලා. හැබැයි සිහිය නැහැ. මේ වැඩි දෙනෙක් කොහොමද? ආ වැඩි දෙනෙකුට සිහිය සිහිය නැහැ. හරිද? එහෙනම් ජීවිතේ નિවැරදි කරගන්න සිහිය ඕනද නැද්ද? දැනුම ඕනද නැද්ද? ආ නුවණ ඕනේ. නුවණ විතරක් මදි? සිහිය ඕනේ. නුවණ විතරක් මදි? සිහිය ඕනේ. තේරෙනවද? නේද? හරි. දැන් ඊළඟ තව කට්ටියක් ඉන්නවා දන්නවද? දැන් වැරදි කරන එකක් හිතන්නකෝ. දැන් ඔන්න පරුස වචන කියන එක හොඳද නරකද? හොඳයි. නරකයි. නේද? එතකොට පරුස වචන කියන එක නරකයි. සමහර අය මේක දන්නවද? දන්නේ නැහැ. සමහර අය මේක දන්නේ නැහැ. ඒ කට්ටියට කියනවා නුවණ නැහැ කියලා. හරිද? එහෙනම් නුවණ ඕනේ. සමහර කට්ටිය දන්නවා දැනගෙන මොකද වෙන්නේ? සමහර වෙලාවට තරහා එහෙම ගියාම සිහිය නැහැ. ආ දැන් දන්නා උත්තරේ වුණා දැන් සිහිය නැහැ සමහර කතිය. එහෙනම් පරස වචන කියලා පෞසිද්ධ කරගන්න එක සසර දික් කරගන්න එක නැති වෙන්න නුවණ විතරක් තිබිලා මදි සිහියක් ඕනේ. මේ බලන්න තව අවස්ථාවක් මම කියන්නම්. සමහර වෙලාවල් නැද්ද අපිටම වෙච්ච දේවල් පරුස වචන කියනවා කියලා දන් කියන එක හොඳ නෑ කියලා දන්නවත් එක්ක. සිහියක් තියෙනවා. හැබැයි නවත්ත ගන්න පුළුවන්ද? නේද? දැනගෙනම මේක නොකිය යුතුයි කියලා දැනගෙනම පාලනය කරගන්න බැරුව වැරදි සිද්ධ වෙන අවස්ථාවක හොඳට ප්‍රකටයි කාමයේ වර්ධව හැසිරීම වගේ දේවල් වලදී. හරිද? කාමයේ වර්ධව හැසිරීම හොඳ නැති දෙයක් විපාක සහිත දෙයක් කියලා දන්නවා. ඒ මදිවට ඒක මතපුත් වෙනවා හැසිරෙන්න යන්න. හැබැයි නවත්ත ගන්න බෑ. නවත්ත ගන්න අර බලන්න. ඒ නවත්ත ගැනීම සඳහා සිතේම කොටසක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අඩුපාඩුව තියෙන්නේ හිතේ නේද? අර බලන්න නුවණ නැතිකේ අඩුපාඩුව තියෙන්නේ අපි දැන් කාට හරි ගහන්නයි ගියේ. ගහන එක හොඳ නැහැ කියලා නුවණ නැතිකේ අඩුපාඩුව තියෙන්නේ අතේද? අතින් ගහන්න කියලා හිතන්නකෝ. නෑ අතේ නෙමෙයි කොහෙද? හිතේ අඩුපාඩුව. ඒක පිළිබඳ සිහිය නැති වුණා නම් ඒකේ අඩුපාඩුව අතේද? නෑ ඒක හිතේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ගහන එක හොඳ නැහැ කියලාද දන්නවා. සිහියත් ඇවිල්ලා දැන් මම මේ ගහන්නයි යන්නේ කියලා හොඳ නැද්දයක් කරන්න යන්නේ කියලා නවත්ත ගන්න බෑ. අර බලන්න අපේ හිතෙන්ම ක්‍රියාත්මක වෙන තව අංගයක් නැහැ එතන. හුඟක් දෙනකොට මේ කෙලෙස් ධර්ම වලින් අයින් වෙන්න බැරි ඔන්න ඔය වගේ මේක හරියට විශ්ලේෂණය කරගන්න යාවි. හරි අංගයක අඩුවක් තියෙනවා. කොටසක අඩුවක් තියෙනවා. මොකක්ද අඩුව? එන අකුසලය මැඩපවත්ත ගන්න බැරි මොකක්ද අඩුව? සිහියක් තියනවා දැන් නුවණක් තියනවා දැන් මොකක්ද අඩුව? දාත්මික කාගෙන කාගෙන නවත්ත ගන්න මොකක්ද ඕනේ? වීරයයි ඕනේ. වීරයයි ඕනේ. හරිද? අන්න බලන්න වීරිය යෙදෙන්නේ නැත්තම්. හරිද? තියෙන කුසල් තියෙන අකුසල් නැති කරගන්නත් නැగిලා එන අකුසලයේ තියෙනවා. ඒක යට කරගෙන යට කරගෙන ඉන්න. ඒ අකුසලය අකුසලය කියලා දැනගන්න නුවණ තියෙන්න ඕනේ. හරිද? ඒ නුවණ තිබ්බට මදි සිහිය නැත්නම් ඒ නුවණ තිබුණාට නුවණ කියන්නේ දන්න දේ. දන්න දේ අමතක වෙනවා කෙලෙස් ඉඳලා. එහෙනම් සිහිය තියෙන්න ඕනේ. හරිද? ඊළඟට දෙකම තිබ්බත් මදි වීරිය තියෙන්න ඕනේ. හරි වීරිය නැත්තම් හුඟාක් කාට වෙලා දෙන ඔය තුන ආතාපි සම්පජානෝ සතිමා කියලා සතිපට්ඨාන දේශනාවේ තියෙන්නේ. හරිද? එතකොට අපි බලන්න ඕන මගේ මගේ උපකරණය කොහොමද දන්නේ? හ්ම් මගේ උපකරණයේ වෙලාවකට සමහර දේවල් ගැන නුවණ තියෙනවා. සමහර දේවල් ගැන නෑ. පංච උපාදාන ස්කන්ධය ගැන එහෙම තාම අඩුයි. නේද? ඒ නුවණ තියෙන හුඟක් දේවල් ගැන මැරෙනවා කියලා නුවණ තියෙනවා. හැබැයි සමහරලාට ඒ පිළිබඳ සිහිය සිහිය නෑ. සිහිය තිබුණත් සමහරලාට වීරය නෑ. ඔන්න ඔය තුනෙන් වාසය කරන කෙනාට ඔය තුන හින්දම විතරක් ඉස්සරහට යන්න බෑ පින්නත්. හරිද? බැරි මොකද මේ මාර්ගයේ හිත అలවා තැබිය යුතුයි. මේ මාර්ගයේ හිත అలවා තැබිය යුතු තියෙනවා. ඇයි කෙලෙස් වල හිත అలවා තබන ස්වභාවයක් තියෙන්නේ අපේ. ඇයි කෙලෙස් වල හිත అలවා තබන්නේ? ප්‍රීතිය උපදින හින්දා. නේද? ප්‍රීතියක්, සැපයක්, සතුටක් උපදින තැන ඇලෙන ගතිය අපේ හිතේ තියෙනවද නැද්ද? ඔන්න බලන්නකො ගලවන්න බැරි එකනේ. හරිද? කාට හරි තරහ ගිහිල්ලා කේලමක් කියන්න ඕනේ කියලා හිතනවා. ඇයි යාට කේලම් කියලා බින්දින්න ඕනේ කියලා හිතන්නේ? කේලම් කියලා බින්දට පස්සේ යාට මොකද්ද වෙන්නේ? නැත්තම් ඉවසගෙන ඉන්නවා දැන් කවුරු හරි බැනලා මට. හරිද? බැන්නාම ඉවසගෙන ඉවසගෙන ඉවසගෙන ඉවසගෙන ඉන්නවා ඉන්නේ හරිය අමාරුවෙන්. නේද? මහා ප්‍රෙෂර් එකකින් ඉන්නේ. කවදා වෙනකන් ඉන්නේ? එයාට අනිත් පැත්තට හැරලා බයිනවා. නේද? අනිත් පැත්තට හැරලා බැන්නම් මොකද්ද උපදින්නේ? සතුටක් උපදිනවා. නේද? ආන් බලන්න. ආන් ඒකින්ද පිහිය නුවණ වීරිය තුනම තිබ්බම මොකද වෙන්නේ? ආන්න අර සතුට ඒ සතුට පස්සේ දුවනවා. හිත. එහෙනම් ඊට වැඩි එහා ගිය සතුටකට අපේ හිතපත් කරවන්න අපි සූදානම් කරලා තියන්න වෙනවා. නේද? වතුර වැඩියෙන් තියෙන පැත්තට ඇදෙන මං ඊයේ පෙරේදත් කිව්වා මතක ඇති කැමති චොක්ලට් එකක් තියෙනවා කවුරු හරි අපිට විස්තර කරනවා නැත්තම් ඊටතරිය කැමති චොක්ලට් එකක් තියෙනවා දෙකම එක තැන තිබ්බොත් කෝකටද යන්නේ හිත වැඩියෙන් කැමති එක නේද අන්න ඒ වගේ වැඩියෙන් ප්‍රීතිය උපදින පැත්තට අපේ හිත ඇදෙනවා කෙලෙස් වලින් අයින් කරන්න ගියාම කෙලෙස් නිසා උපදින ප්‍රීතියට වැඩි ප්‍රීතියක් කෙලෙස් වලින් අයින් වීම නිසා ඇති වෙන බව අත්දකින්න ඕනේ. ඒකට කියන්නේ මොන ප්‍රීතිය කියලාද? නිරාමිස ප්‍රීතිය. නේද? සාමිස සෝමනස්සේ සාමිස සාමිසයේ හින්දා ඇති වෙන නැත්නම් මේ මොනවද පස්කම් සැපින්දා ඇති වෙන යම් සෝමනස්සයක් තියෙනවා නම් ඊට වැඩිය निराமிස ප්‍රීතිය ඇති බව Tamanට දැනෙන්න ඕනේ. එතකොට මේ හිත අර වයින් ගැලවිලා යනවා. හරිද? ඒ වයින් ගැලවිලා යනවා. එන්න ඒ ගැලවිලා යන්න මෙන්න මේ ප්‍රීතිය අවශ්‍යද නැද්ද? නේද? අන්න ඒ निराமிසව නැත්තම් මේ කෙලෙස් වලින් අයින් වීමේ ප්‍රීතිය කියන කොටස අපේ හිතේ සකස් වෙන්න ඕනේ. එහෙනම් නුවණ ඕනේ, සිහිය ඕනේ, වීරිය ඕනේ, ප්‍රීතිය ඕනේ අවබෝධයට. තේරෙනවද ඒක ඔක්කොම ඕනේ කියලා? නේද? නැත්තම් වෙන කොහොමද දුවනවා? නේද ආපහු ගිහලා කෙලස් ගොඩේ ලගිනවා මේක ගිහිල්ලා ඒකෙන් අයින් වෙන්න මේ පැත්තෙන් ප්‍රීතිය දෙන්න ඕනේ හොඳට මේ පැත්තෙන් ප්‍රීතිය ඇති වෙන්න ඕනේ ඊළඟට හැම වෙලේම කරදර කරන දෙන්නෙක් ඉන්නවා අපිට ඉන්න දෙන්නේ නැහැ අද මේ බණ අහන්නවත් දෙන්නේ නැතුව කරදර කරන දෙන්නෙක් ඉන්නවා දැන් මාත් පොඩ්ඩ දැඟලුවා දැක්කද හා නේද මේ ඇත්තොත් එහෙම ඔය හිටියල ටික ටික හැරෙනවා නේද එහෙම වෙනවා ඇයි ඒ කරදර කරන එක්කෙනෙක් තමයි ශරීරය නේද ඒකින්ද මේ කෙලෙස් අවබෝධ කරගන්න හදනකොට නැත්තම් පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනකොට මේ ශරීරය වෙනදා පුරුදු වැඩේම කරන මොකද කරන්නේ කකුල් රිද්දවනවා අත් රිද්දවනවා නලියවනවා කසනවා නේද හිර කරවනවා එක ඒකව බඩගිනි ඇති කරනවා පිපාසාව ඇති කරනවා ඒවා ඇති කරපුවාම රජානට වැඩිය බලවත් ඒවා නේද කසන්න ඕන කිව්වොත් කසන්න නැතුව ඉන්න බෑ නලියන්න ඕන කිව්වොත් නලියන්න නැතුව ඉන්න බෑ අන්න බලන්න මේ කය නටන්න පටන් ගත්තොත්, දඟලන්න පටන් ගත්තොත් අවබෝධයට බාධාවක් වෙනවද නැද්ද? එහෙමදිවට මේ සිත එයත් එහෙමයි. එයා අතෙන්ට යන්න, මෙතෙන්ට යන්න, අරහෙ දුවන්න, මෙහෙ දුවන්න කියලා නේද ආශ්‍රය ඇති කරනවා. ඒ බලවන්ත ක්‍රියාවලි දෙකට යට වෙලා තමයි මගේ ජීවිතය යන්නේ. ආන්ගේ දෙකෙන්ම අත මිදීමක් පස්සද්ධියක් අවශ්‍ය වෙනවා මොකටද? මෙන්න මේ අවබෝධයට හිත නංගවන්න ගිය වෙලාවේ. නැත්නම් අනිවාර්යයෙන්ම කයෙන් ලොකු කරදරයක් එනවා. කයෙන් කිසිම මාත්‍රීය හරිද? කයෙන් මාත්‍රීය කරදරයක් ඇති වෙන්නේ නැති තත්ත්වයට මේක සංසිඳෙන්න ඕනේ. මේක සංසිඳෙන්න ඕනේ. හරි? එතකොට තමයි එතකොට තමයි අපිට මේක තුළින් අවශ්‍ය කරන මාර්ගය උපදවා ගන්න පුළුවන් වෙන්නේ සමාධිය උපදවා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පස්සද්ධිය කියන එක අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. පස්සද්ධිය නැත්තම් සමාධියට බාධා ඇති වෙනයි. කය සහ කය කය සහ සිත සිත කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පැත්තට යන්න හදනවා. ඊළඟට කය නොයේකු දුක් වේදනා සැප වේදනා ඇති කරමින් ඒ වාගේ අලවන්න හදනවා. හරි ඒව අලවන්න දෙන්නේ නැහැ නිර්ආමිෂ ප්‍රීතියව. හරි බලන්න හැම පැත්තෙම මොනද නැද්ද? හැම පැත්තෙම තල්ලු ඕනේ. හරිද? ඊළඟට යම්කිසි වේදනාව නම් වේදනාව සංස්කාරය නම් සංස්කාරය නැත්නම් කය නම් කය චිත නම් චිත ධම්ම නම් ධම්ම මොනවා හරි අපි අවධානය යොමු කරන අවබෝධ කරගන්න යන ආරම්භණයෙහි අනිත්‍ය ලක්ෂණය හෝ දුක්ඛ ලක්ෂණය හෝ අනාත්ම ලක්ෂණය හෝ මොකක් හරි ඒ ලක්ෂණයක් අවබෝධ කරන්ඩ ඒ ඒ දේ කෙරෙහි ඒකාග්‍රව ඒක අරමුණු කරන්න ඕනමද නැද්ද නේද අර ටිකෙන් අර පැත්තෙන් තල්ලු ටික දීගෙන එනකොට හිතට ඒකට ඒ ඒ අවබෝධ කරන්න අවශ්‍ය කරන නුවණ එක පැත්තකින් දෙනවා හරිද ඒ අවබෝධ කරන්න අවශ්‍ය කරන සිහිය එක පැත්තකින් වර්ධනය කරලා මම ඒ අවබෝධ කරගන්න අවශ්‍ය කරන අර කෙලෙස් යට කරගන්න වීරියෙන් එදිතරව දැන් ඉස්සිලා ඉන්නේ. හරිද? ඊළඟට ඒවා හින්දා උපදින ප්‍රීතිය හින්දා කෙලෙස් වල ඇලෙන්න දෙන්නේ නැහැ. ඒ කෙනා ඒ කෙනාගේ වැඩ ටික කරනවා. නේද? වැඩක් කරනකොට එක එක්කෙනා එක එක්කෙනාගේ වැඩ ටික කරනවානේ. ඒ ප්‍රීතිය ඉස්සරහට එන්න දෙන්නේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? පස්සද්ධිය මොකද කරන්නේ? මේ කයයි සිතයි දෙක සංසිඳවලා බලාගෙන ඉන්නවා යා පල්ලෙහාට. නේද? මේක යට කරගෙන ආවම ඉන්නවම ඉන්න පල්ලහැටලා ඉන්නවා දැන් කරදර කරන්න යන්න එපා නේද? මෙයා මේ ලොකු වැඩක් කරන්න යන්නේ කියලා. සමාධිය මොකද කරන්නේ? අර අවබෝධ කරගන්න ඕන එකේ ඒකාග්‍රතාවයට පත් කරලා නේද? පත් කරලා ඊළඟට ඒ ඔක්කොම හේතු වෙලා හැදෙන අවබෝධයත් එක්ක හැදෙන අවබෝධයට හේතු වෙන උපේක්ෂාව. නේද? මේ අංග හත නේද? තම තමම ඒ ඒ කෘත්‍යයන් සිද්ධ කරේ නැත්තම් මේ අංග හත ඒ ඒ කෘත්‍යයන් සිද්ධ කරේ නැත්නම් අපේ හිත කෙලෙස් නිද්‍රාවෙන් නැගිටවලා නේද අදාළ තැනට යවන්න පුළුවන්ද? බෑ. මං කියන හින්දාද කියන්නේ? මං කියන හින්දාද කියන්නේ? නෑ. අන්න ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. නේද? මං කියන හින්දා කියලා හරියන්නේ නෑ. කාටද දැනෙන්නේ? සිහිය නැත්තම් බෑ කියලා මට දැනෙනවා. වීරිය නැත්තම් බෑ කියලා මට දැනෙනවා. නේද? නුවණ නැත්තම් බෑ කියලා මගේ හිතෙන් නුවණ යෙදිලා එන්න ඕනේ. නුවණ නැත්තම් බෑ කියලා දැනෙනවා. ප්‍රීතිය නැත්තම් බෑ කියලා දැනෙනවා. පස්සද්ධිය නැත්තම් බෑ කියලා දැනෙනවා. සමාධිය නැත්තම් බෑ කියලා දැනෙනවා. උපේක්ෂාව නේද? කිසිම පැත්තකට නැමෙන්නේ නැතුව නේද? ඒ ඒ හිත උපේක්ෂාවේ පැටලලා තියෙන ඒ පිළිබඳව අපි ලොකු විස්තරයක් කරගමු පස්සේ. මෙන්න මේ අංග හත කොහොමද වර්ධනය කරන්න වෙන වෙනම වෙන වෙනම. මේ වාගේ ලක්ෂණ මොනවද? මේවා අපිට උවමනා වෙන්නේ උවමනා මේවා කොයි කොයි වෙලාවද දැන් සමහර වෙලාවල් තියෙනවා හිත පසු පසු පසු බසිනවා. හරිද? මේ අවශ්‍ය කරන මාර්ගයේ යන්න දෙන්නේ නැහැ කුසිතකම යටනවා. හරි. කුසිතකම කියන්නේ කියන්නේ ඒක ඒක කෙලෙස් වලම läග läග ඉන්නවා. කකාමෙන් දෙදෙනවා, බුදිය බුදියම දෙදෙනවා. හරිද? නැත්නම් දරුවොත් එක්කම වැටලා ඉඳ දෙනවා, භාවනා කරන්න දෙන්නේ ඒ අවශ්‍ය කරන කුසලයන් වර්ධනය කරන්න හිතෙන්නේ නැහැ. ඔහේ වැටි වැටි ඉන්න තැන් වල ඉන්න හිතෙනවා. ඒක මේ කුසිතකම කියන්නේ නිදිනවම කියන එක නෙවෙයි. හරි හිත කෙලෙස් වලින් අයින් වෙන්න කැමති නෑ. හිත කෙලෙස් වලින් අයින් වෙන්න දෙන්නේ නෑ. ඒ වගේ නිකන් අකර්මන්නේ භාවයකට පත් වෙලා තියෙනවා. නිකන් මුකුත් කරන්න බෑ වගේ දැනලා නැද්ද? මුකුත් කරන්න බෑ වගේ ඉන්න අවස්ථා නැද්ද? අන්න හරි. එන්නතර මම දැනගන්න මේ බලන්නකො මගේ මේ උපකරණය මේ වැඩ කරන්න දෙන්නේ නෑ. නිකන් පැත්තකටලා ඉඳ හදන්නේ. කම්මැලි වගේ. නේද? මොකුත් කෙරෙන කර්මන්නේ නෑ. හරි වෙනදා වගේ කාර්යශ්‍රම නෑ හිත නිකන් ඇකිලිලා වගේ. හරිද? එහෙම දවස් තියෙනවා. අන්න එතකොට මොකද කරන්න ඕනේ? යම් කිසි කෙනෙක් මොකද කරන්න ඕනේ? නුවණ පිළිබඳ වූ ධම්මවිජය සම්බෝධ්‍යන්තය. හරිද? එන්නේ එක වැඩෙන්න හේතු වෙන කාරණා ඇති කරගන්නවා. ප්‍රීතිය වැඩෙන්න ඕන කරන කාරණා ඇති කරගන්නවා. වීරිය වැඩෙන්න ඕන කරන කාරණා ඇති කරගන්න හැටි අපි ඉදිරියට සාකච්ඡා කරමු. හරිද? එතකොට නුවණ නුවණ කියන්නේ තියුණු නුවණට කියනවා ධම්ම විචය කියලා. ඊළඟට ප්‍රීතිය සහ වීරය. ඒ බොජ්ජංග තුන තමයි මේ වෙලාවට ඕන වෙන්නේ. හරි? එතකොට ඒ ඒවා පිස්සරහට සාකච්ඡා කරන්න. එතකොට මෙයා දන්නවා මේකට දැන් තල්ලු වෙන්න ඕනේ මේ පැත්තෙන්. දැන් මෙයා මේ පැත්තට ඇල වෙලා නම් මේ පැත්තට ඇල වෙලා නම් තල්ලුව කොහෙද? ඒ පැත්තෙන් එන්න ඕනේ. අන්න ඒ විදිහට නුවණින් දැනගෙන මේවාට අදාළ දේවල් අපිට වර්ධනය කරගන්න පුළුවන්කම පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට උද්දච්චය වැටෙනවා. හරියට හිත නොසන්සුන් බවක් සැලෙන බවක් ඇති වෙන අවස්ථා තියෙනවද නැද්ද? ඒ සැලෙන බවක් නොසන්සුන් බවක් ඇති වෙන අවස්ථාවල මේ සමදස මුකුත් කරන්න බෑ හරියට නොසන්සුන් ගතියක්. නේද නිින්ද යන්නේත් නෑ. නේද සාන්ත ගතියකුත් නෑ. මොකක්වත් නෑ. ආන් එතකොට පස්සද්ධි සම්බොජ්ජංගේ කාය කාය චිත්ත පස්සද්ධිය ඇති වෙන විදිහට කළ යුතු දේ කරනවා. හරිද? ඊළඟට සමාධිය ඇති වෙන විදිහට කළ යුතු දේ කරනවා. උපේක්ෂාව ඇති වෙන විදිහට කළ යුතු දේ කරනවා. ඒ කළ යුතු දේ ගැන අපි ඉදිරියට සාකච්ඡා කරනවා. හරිද? මොන සාකච්ඡා කරලා පස්සේ වැඩ තියෙනවා. හරිද? වැඩ තියෙනවා ඒකට කරන්න. මේ හයටම මූලික වෙන මේ හයටම හේතු වෙන ප්‍රධාන අංගය තමයි සති කියලා කියන්නේ. සිහිය කියලා කියන්නේ. හරිද? ඒකින්ද අපි ඉස්සෙල්ලාම කරන්නේ සති සම්බෝධ්‍යංගය ගැන මේක මොකක්ද? හරිද? මේක මොකද්ද කියලා සාකච්ඡා කරනවා. හරිද? මේක මොකද්ද කියලා පරමේන සති නේපක්කේන සමන්නාගතෝ. ඒ කියන්නේ නුවණ සහ යෙදුන සිහියයි. නේපක්කේන සමන්නාගතෝ කියන්නේ නුවණත් එක්ක යෙදුන සිහිය. නිකන් සිහිය නෙවෙයි සමහර ඇත්තෝ සිහියෙන් ඉන්න කියනවා. නේද? දැන් මේ මේ බලන්නකො සමහර අය වෙන මෙහෙම කියනවා. දැන් හෙට හෙට කතා කරමුකෝ. යතුරු කෑල්ල අමතක කළා. අප්පෝ භාවනා කරනවා නේද? ඕක අමතකුණා. යතුරු ගැරලා අමතක වීම කියන එක මේ සිහිය නැතිවීමක්ද? නේද? ඒ ඒක ඒක සිහිය කියන්න බෑ. නේද? නමුත් එක්තරා එක්තරා ආකාරයක ඒවා අමතක නොවි තියෙන්න ඕන තමයි භාවනා කරන කෙනෙකුට ඒක ඇත්ත. නමුත් නිවැරදි සිහිය කියන්නේ මේ යතුරු කරත් මතක තියාගන්න පුදු කෙනෙක් පහළ වුණේ නැහැ. ඒකට නෙවෙයි කුසලයේ අකුසලයේ පිළිබඳ වූ නුවණ නුවණ සහගිය සිහිය. ඒ පිළිබඳ අපි ඊළඟ දවසේ ගොඩක් සාකච්ඡා කරනවා. දැන් අපිට තේරෙන්න ඕනේ මේ බොජ්ජංග කියන්නේ මොනවද කියලා. හරි දැන් මේ ටික අපි තා ක්‍රමානුකූලව හදාරන්න ඕනේ. මේ ටික ක්‍රමානුකූලව හදාරනකොට මොකද වෙන්නේ? අපි දන්නවා අපේ හිත අවශ්‍ය තැනට යොමු කරන්නේ කොහොමද කියලා. වැරද්දක් වෙනකොට අපි දැනගන්නවා මගේ අඩු වුණේ මොනවද එතන. කවදාකවත් අපි කල්පනා කරාද? නේද පරුස වචනයක් කියලා කාට හරි බැන්න. එතකොට මට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ පරුස වචනේ කියන වෙලාවේ නුවණ මට තියෙනවා පැහැදිලිව. මොකද පරිශෝධන කියන එක හොඳ නෑ කියලා නුවණ තිබ්බා. මට ඒ වෙලාවේ සිහිය තිබ්බද? හරි. ඔන්න මතක් වෙයි සිහිය තිබ්බාට සිහිය තිබ්බා කියලා මතක් වෙනවා. සමහර අය මං කියන්නේ සිහියෙන් පරිශෝධන කියනවා කියලා. ඒ කියන්නේ පරිශෝධන කියන එක හොඳ නෑ කියලා සිහිය තියෙනවා. එහෙනම් මගේ සිහිය එතන තිබ්බේ නැත්නම් ආ එහෙනම් සිහිය වර්ධනය කරන්න තියෙනවා මට. හරිද? සිහිය යෙදුණා. නමුත් පාලනය කරගන්න බැරි වුණා. එහෙනම් මම දැන් මොකද්ද දැන් ආයතරයක් ඒක වෙන්න ඉතල. දැන් ඔය වෙච්ච වෙලාව ඉවරයි. හැම වෙලේම මතක තියාගන්න ඕන. මම අර කියන්නේ මතකද? දැන් මේ දවස්වල මෑතක කිව්වේ නෑ. ආයෙ මතක් කරන්න ඕන. වහලේ තෙමෙනවා. වහලේ තෙමෙනවා වහින වෙලාවට. නේද? එතකොට මොකද වෙන්නේ? මෙයා ওই බේසමක් හරි මොකක් හරි තියලා බේර ගන්නවා. දැන් පෑවුවා. පායන වෙලාවේ ඉතින් තෙමෙන්නේ නෑනේ. දැන් හදන්න ඕනේ නේද? පායන වෙලාවේ තෙමෙන්නේ නැති හින්දා දැන් හදන්න ඕනේ නෑ. එහෙමද නුවණ තියන අය? නෑ නෑ පායන වෙලාවේ හදාගන්නවා. ඇයි? ආයෙ වැස්සොත් එමෙනවා කියලා දන්න හින්දා මං තරහ ගිලා පරිසවචන කිව්වා. දැන් තරහ අයින් වෙලා. හරි දැන් මං හිතන්නේ මොකද ආයෙ කවදාකවත් කියන්නේ නැහැ කියලා. මදි. නේද? හොයන්න ඕනේ මොකක් කොහෙන්ද කොහෙන්ද කොහෙන්ද ලීක් එක ආවේ? කොහෙන්ද කාන්දු උනේ? ආ. සිහිය අඩු වෙලයි මේක වෙලා තියෙන්නේ කියලා දැනගත්තා නම් සිහිය වැඩි වෙන වැඩපිළිවෙල ඊළඟ තරහ එන්න ඉස්සෙල්ලා කරගන්න ඕනේ. හරි ඒකට කියනවා අප්‍රමාදීව කටයුතු කරනවා කියලා. අපි කියන්නේ කායන වාචා චිත්තේන ප්‍රමාදයෙන් මයාගත මම ප්‍රමාදීව කටයුතු කරපු හින්දා දෙවෙනි වතාවටත් මට අර වැරද්දම වුණා. ඒ වැරද්ද නොවන විදිහට අප්‍රමාදී වෙන්න ඕනේ. හරිද? තේරෙනවද වැඩි? ආ එහෙනම් මෙයාව හදන්න වැඩ තියෙනවා දැන් අපිට. හ්ම්. ඒක ඉතින් වැඩ පටන් ගන්නවා. නේද? අලුත් රස්සාවක් පටන් ගත්තා වගේ. නේද? මට අලුත් අලුත් වගකීමක් බාර දීලාද? මට අලුත් වගකීමක් බාර දුන්නා. බුදුරජාණන් වහන්සේ මොකද්ද? මෙන්න මේ හිතුවක්කාර ළමයාව නේද? මෙයාට හිතුවක්කාර ළමයා කියලා නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකා කියලාද? කුළුහරකා කියලා. ළමයේ කදරේක තව ලේසි කුළුහරකෙක් හදනවා වගේ මෙල්ල නොවිච්ච කුළුහරකෙක් සකස් කරනවා වගේ එහෙනම් සති ධම්මවිජය ආදි වශයෙන් මෙන්න මෙයා වැරදි වැරද්ද උනේ මෙයාට නුවණ නැති හින්දා මෙයාට වැරද්ද උනේ සිහිය නැති හින්දා මෙයාට වැරද්ද උනේ වීර්ය නැති හින්දා මෙයා මේ පැත්තටම ඇලි ඇලි ඇලි ඇලි ගියේ මෙයා නැවතේ වැරද්ද පැත්තට ඇලි ඇලි ගියේ මෙයාට නිරාමිෂ ප්‍රීතිය දැනුනේ නැති හින්දා මෙයා ආය මේ පැත්තටම නැඹුරු වෙන්නේ මෙයාගේ කහිත කය සංසිඳෙන්නේ නැති හින්දා කියලා Taman දැනගන්න ඕනේ සමාධිය නැති හින්දා උපේක්ෂාව නැති හින්දා කියලා Taman දැනගන්න Taman විතරක් නෙවෙයි පින්නත් මේ අපේ ඇත්තෝ කියනවා සමහරලාට අම්මලා ඇවිල්ලා මට කියනවා අපේ මහත්තයව කොහොමද ගන්න බෑනේ මේ පැත්තට මොකද කරන්නේ තාත්තලා ඇවිල්ලා කියනවා අපේ නෝනාව ගන්න බෑනේ මේ පැත්තට කියලා ආ දැන් බලාගත්ත හැකියාට. බොජ්ජංග දන්නවා නම් බලාගත්ත හැකියාට මොනවද නැත්තේ? එයාට නුවණ නැත්තම් බණ අස්සන්න ඕනේ. නේද? එයාට සිහිය නැත්තම් සිල් රැකවන්න ඕනේ. සමාධිය ඇති කරවන්න ඕනේ. හ්ම්. ඒ විදිහට ක්‍රමානුකූලව එයාව හදාගන්න විදිහ ගැන අපි මේ හිතේ ක්‍රියාකාරීත්වය දන්නවා නම් ඒක අපිට ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. ඒකෙන් දොන්න හෙට ඉඳන් වැඩ බාර දෙන්නයි හදන්නේ. හ්ම් හෙට ඉඳන් වැඩ තියෙනවා. බලමුකෝ වැඩ කරන හැටි. හොඳයි. දැන් බොජ්ජංග කියන්නේ මොනවද කියලා අපි තේරුම් ගත්තා. ඉතින් ඒකින්ද බුදුරජාණන් වහන්සේ අපිට නේද කොයි තරම්නම් මේ ධර්මය ඇහෙනකොට අපිට ලොකු ශ්‍රද්ධාවක් උපදින්න ඕන කවුරු ගැනද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන. මේක මගේ බණ එහෙම නෙවෙයි. මගේ එකක් නෙවෙයි. මේක කාගේ එකක්ද? නේද මට හිතන්නවත් බෑ මගේ හිත ගැනවත් මේ ධර්මය තිබ්බේ නැත්තම් මගේ හිතේ මේ වගේ தත්වයන් තියෙනවා ඒ බෝධියට අවශ්‍ය කරන අංග වර්ධනය කරගන්න ඕනේ කියලා මට හිතා ගන්නවත් බෑ. ඒකින්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියලා අපිට ලොකු දැඩි අධිෂ්ඨානයක්, දැඩි ප්‍රාර්ථනාවක් ඇති වෙන්න ඕනේ පින්වත්නි ධර්මය ශ්‍රවණය වෙද්දී. හොඳයි. උතුම් ධර්මය ලෝකයට බෙදලා දීලා තමන් විතරක් නෙවෙයි අනිත් අයගේ ජීවිත සුරක්ෂිත කරන්න ඕනේ කියන අදහසින් ධර්ම ශ්‍රවණය කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් ලබා දෙන්න කටයුතු කරපු මේ පින්වත් ඇත්තන්ට උතුම් අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.